යම් දවසක යම් කිසි කෙනෙක් manussකම ලැබීමේ තියෙන විශේෂ සුවිශේෂීතාවය තමයි මේ සතිචෛතසිකයේ ඉබේම Tamanට මගේ හිතේ තියෙන. නමුත් අපි මේ සද්ධාවට, වීර්යයට, සමාධියට, ප්‍රඥාවට මුල් තැන දෙන්න ගියාම සතිය ඉබේම මුළු ගැන්වෙනවා. මේ සතිය මුළු ගැන්වීම තියෙන තා කවදාකවත් මේ සම්මෝසාවෙන් ගැලවෙන්න බෑ. මොකද්ද මං කරන්න ඕන කොච්චර මිනිහි කරන්න ඕන කොතෙන්ද යනකොට මොකද්ද මං අල්ලන්න ඕන කියලා හැමදාම ප්‍රපංචකල යුතු නැති තැන් වල ප්‍රපංච කරන ධර්මය අප්‍රපංචේ ප්‍රපංච කිරීම එන්නේ මේ සතිය දන්නේ නැති නිසා සතියට පණ දීලා නැති නිසා සතිය පිටකොන්ද නැති නිසා හැබැයි ඒ කියන්නේ සතිය නැතිකම නෙමෙයි තියෙන්නේ සතියට මුල් තැන නොදී කරුකල යුත්තට ගරුණ කිරීම ප්‍රමුඛතාවයේදී හිතට ප්‍රමුඛතාවය දුන්නේ නැතුණාට පස්සේ සතිය කවදාකවත් මට එහෙම මේ ප්‍රමුඛතාවය දුන්නේ නැහැ කියලා ඇවිල්ලා මේ ඉල්ලීම් අයිතිවාසිකම් ඉල්ලන චෛසිකයන් එක බොහොම කෝල චෛසිකයක් පසුබාහන චෛසිකයක්. ඒ වගේම තමයි යම් වෙලාවක යෝගාවචරයේ උද්ධාදී උත්තරමන් වහන්සේලාගේ තියෙන මේ අප්‍රමාද පණිවිඩේ තේරුම් ගන්න මගේ ජීවිතයේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේ විශේෂයෙන්ම මේ විපස්සනා පැත්ත තාදී ගුණය අකම්පියතාවේ දිනු කරන්න ඕන නම් මේ පැත්තකට වෙලා මුළු ගැන්ලා ඉන්න සතියට අපි තනක් දෙන්න ඕනේ කියලා වැටහෙන දේ තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ මුළු සංසාරෙම තියෙන හැබෑම හැබෑ වෙනස. ඊට පස්සේ ඒක දිනු කරන හැටි පිළිබඳ ගොඩක් සමීකරණ තියෙනවා විස්තර ගොඩක් තියෙනවා නමුත් හැබැයිම වෙනස අපට සිද්ධ වෙන්නේ අපි මේ ගමන් කරන ආධ්‍යාත්මික ජීවිතයේ මෙතෙක් මුළු ගැනීමලා තිබුණු සතිය ඉස්සරහට ගෙනල්ලා එයාට සභාපතිකම දෙන්න ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ පොතේ බුදු කෙනෙක්ගේ බුද්ධ කෘත්‍ය කැපී පෙනෙන තැන උත්තම තමයි. ඒකල කියලා තිනවා බුද්ධ ඥානයක් නැර. සර්වඥතා ඥානයක් නැත්තම් කවම කවදාකවත් වෙන කිසිම ශාස්ත්‍රුණ වාචනනකට නැත්නම් වෙන කිසිම තමන් ගැන හෝ අනුන් ගැන අනුකම්පාව ඇති කෙනෙකුට මෙවැනි හැකියාවක් ඇති මෙවැනි ප්‍රභාවයක් ඇති මේ චෛතසිකය ඉස්සරහට තියෙන එකයි මම කළ යුත්තේ. ඒකයි මගේ අනුග්‍රහය. ඒකයි මම සපයා දිය යුත්තේ කියන එක ඉස්සල්ලාම කල්පනා වෙන්නේ ਸਰවඥාන්ති විතරයි. ඒක තමයි විප්ලවය. නමුත් මේ භාවනා කරන කට්ටිය උගාක් වෙලාට හිතන මේ සතිය උපයන්න ඕනේ කියලා නැත්නම් සතිය පටන් ගන්න ඕනේ කියලා නැත්නම් සතිය හඳුන්ලා දෙන්න ඕනේ කියලා ඇත්ත වශයෙන්ම කියනවනම් කිසිම චිත්තක්ෂණයක් නැහැ සතියෙන් තොර. නැත්නම් සති චෛසිකේ තොර චිත්තක්ෂණයක් ඇත්තෙම නැහැ. ඒක නිකන් සබ්බචිත්ත සාධාරණ කියන ලයිස්තුවට වගේ හැම හිතකම තියෙනවා. ඒක හොඳටම ওই සබ්බචිත්ත සාධාරණ චෛසික තුන් 13 මට මතක නැහැ. ඔබ තියනවාද කියලා. කෙසේ නමුත් ওই නිවන නිවීම දේශනාවේදී ඥානানন্দ ස්වාමීන් ඇදලා පෙන්නනවා. ඔය කිම්මූලක සූත්‍රය හෝ එහෙම නැත්නම් මේ සාරිපුත් සමීති සූත්‍රයේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා උඹ කාම විතක්යක් හිතුවත් නික්කම් විතක්යක් හිතුවත් මොන විතක්ය හිතුවත් අනිවාර්යයෙන්ම සතිචෛතසිකයක තියෙනවා. නම් ප්‍රශ්නේ තියෙන එක රජ වෙන්න දීලා නැහැ. ඒක නීච වෙලා තියෙන. ග්‍රහය නීච වෙලා. ග්‍රහය නීච වුණාට පස්සේ ඒකේ මබිලීමක් ඇත්ත නැහැ. නිසා ඒ පුද්ගලයාට සත්‍ය ආරක්ෂාවක් නැති ඒක නිසා දවසක යම් කිසි කෙනෙක් මේ කාය ආදී සතර සතිපට්ඨානෙන් හෝ මම වටර පටලොල පටල වැරදිලා වැරදිලා උත්සාහ කළා උත්සාහ කළා කොහොම හරි සතිය පිටවන්න කියන අදමින් හෝ පදලෙමින් හෝ එහෙම නැත්නම් මම මෙනෙහි කර හෝ සතිය මතු කර ගන්න ඕනෑ කියන තැනකින් මේක මතු කළා දුන්නොත් ඉස්සල්ලාම දැම්මම සත්‍යයටයි මේ මහන්සියනි මම සතුටපත්හනේ පිටවන්නේ මේ භාවනා වැඩමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි කියන ඒ පෙරලිය આવොත් විශාලම ඒක තමයි හැබෑ වෙනස අන්නේ හැබෑ වෙනස ඇති කරලා දුන්නොත් කල්යම් මිත්‍යාගු දවනි සාහෝ බිනී කිරීමෙන් හෝ වරද්ද වරද්ද කිරීමෙන් කවදා හෝ අල්ලා ගැනීමෙන් හෝ ඇති කරලා දුන්නොත් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියන මා හිතනවා ඒක ඇත්තයි කියලා ඒ ඇති කරලා දීපු වෙනස ඒ ඇති කරලා දීපු හැබෑ වෙනස සංසාරේ කවදාකවත් මතකින් තොර වෙන්නේ නැහැ. මේක නිවන් දකිනා තෙක්ම ගෙනියන. ඒ තරමටම බලයක් තියෙන සතිය. සත්‍යමත් වීම අවබෝධ කරපු කෙනාට සත්‍යමත් වෙන්න පටන් ගන්න කෙනාට ආයේ ඊට පස්සේ ඒ සත්‍යමත් වීමේ ಗುಣ හෝ සතියේ ලක්ෂණ හෝ කවදාකවත් Tamange මතකින් අමතක කරන්න බෑ මට මේක ධම්මින්ද ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබ මේ ජීවිතේ කොච්චර අසාර්ථක වුණත් මේ ජීවිතේ කරන යම් තාක් සතියට සඳහා කරන උත්සාහ කරන එකේ gediya pikimme ඊගාව ජීවිතයට යනවා මැරලා ඉපදුනත් මිනිස්සෙක් වුණොත් ඊගාවතේ ආත්මිට ඒක තියෙනවා කවදා හරි උත්සාහ කරපු දවසක මත වෙනවා. අනෙක් ඕන එකක් හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. අපේ ශ්‍රද්ධාව හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. අපේ සමාධිය හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. වීර්යය හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. සමාධිය හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. ඒක අපි දන්න එක ජීවිතයකට හැලහැප්පෙනවා. මේ සතිය විතරක් මහ පුදුම චෛතසිකයක්. එnde ende ende ende ende හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි වැඩෙන ගතියක් තියෙනවා. එහෙව් ගුණ ඇති චෛතසිකයක් ඉස්සරහ තියාගත්තේ නැත්නම් ඒ ජීවිතයේ සංවිධානයක් නැහැ. ඒ ජීවිතේ ක්‍රමික වර්ධනයක් නැහැ. ඒ ජීවිතේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ වටිපදාවක් නැහැ. ඉතින් මේ සහ විශාල මේ සහ ප්‍රචිද්ධව මේ සහ සරලව මේ සහ වටිනාකමින් යුක්ත පෙන්වලා තිබු මේ කාරණාව අපේ යාචයක් වශයෙන් සිංහල බුද්ධ ආගමෙන් කවදා පෙන්ගිලි වුණාද කියන එක. කොහොම අපෙන් ගිලි වුණාද කියන එක. හිතා ගන්න බෑ. අච්චර සීගෝචයක් තිබුණ රජ රට අන්තිමට සම්පූර්ණ කැලෑ වැදුනේ කොහොමද කියලා දැනෙන ප්‍රශ්නයක්. විදේශාක්‍රමණ නිසා වෙන්න පුළුවන් කියලා කියනවා. සමහර කියනවා මැලේරියා නිසායි කියලා. සමහර කියනවා මේ පොළොව ලුණු රස වීම නිසායි කියලා. අරසා විශාල තාමත් යාම හිතා ගන්න බැරි තරම් මේ දේ අත්හැරලා මනුස්සයා මේ තෙත් කලාපයට ඇවිල්ලා අවුරුදු 100 ගණන් ගත කළා කියලා. ඒ වාගේම තමයි ඒකත් එක්ක සරල සමාන්තරවම සත්‍ය අපෙන් ගිලිලා තියෙනවා. ඉතින් කවදා හෝ જાතිය වශයෙන් අපි එහෙම නැත්නම් අපි මේ නිසන්වනේ භාවනා කරන යෝගී පිරිසක් වශයෙන් වගේ නැත්නම් ඒක බවුලක් වශයෙන් හෝ අපි මේ එකතු වෙලා මේ අපි ඇති වෙලා තියෙන මොකද්ද පොඩි වැරදිල්ලක් මොකද සත්‍යයිසිකේ ආඩම්බර පාන චෛසිකයක් නෙවෙයි. සත්‍යයිසිකේ අන්ධාර පාන චෛසිකකුත් නෙවෙයි. ඒක තියෙන හැම වෙලාවෙම කෝල වෙලා පිටිපතට යන ගතිය. මෙන්න මෙයාට රජකම දීපු ගමන් එයා දිගටම ඉස්සරහට තමන්ට කරන්න තියෙන සියලු සත්කාරයන් කරලා දෙනවා. එනිසා සත්‍යයිසිකේ තියෙනවනම් අර ඉස්සල්ලා මං කිව්වා විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන කියලා තමන්ගේ අරමුණට දැන් මං ඉන්නවද නැද්ද කියන එක. නැත්තම් ආනපාන මූල දානද නැද්ද කියන එක තේරෙනවා. ඒක තමයි ළමන්ට වැටෙන ක්‍රමය. ඒකට පුංචි තවත් වැටෙන ආකාරයක් වෙනවා. මේ සතිචෛතසිකය මේ නිසා ආරක්ක පච්චපඨානේ කියලා සතිචෛතසිකයේ ඒ ට්‍රස්ටෙද ආනුභාව ඔක්කොමත් එක වටහාගත්ත දවසේ තමයි බුදුම ආරක්ෂාවක් වටේින් පටන් ගන්නවා. වෙන මොනවත් තමන් අතින් සම්පූර්ණ නොවුනට සතිය ලැබිලා තියෙනවා නම් ඊට වැඩි ආරක්ෂාවක් එදාට ඔය අනිකුත් තියෙන අපි එතෙක් කාර්යසලා සඳහා ලබා ගන්න নানা ප්‍රකාර ක්‍රම තියෙනවනේ. ඒ සියලු ක්‍රම නිකාම්ම නිකම් බොළඳ දේවල් බවත් භව සංසාරයකට ඉලෝමිලෝ වශයෙන් එහෙම නැත්නම් ආමිෂ නිර්ආමිෂ වශයෙන් කිනුර තියෙන එකම අරසාව සතිය බවත් ඒක කාටවත් උදුර ගන්නත් බෑ Tamanට ඕනකට කාටවත් දෙන්නත් බෑ නිසා නයිසાર્ගික ආරක්ෂාවක් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා එතකොට බුදුහාමුදුරුවොත් එක්ක රාහුල කුමාරයා සිගුර අල්ලගෙන යනකොට ශ්‍රමණේ මට උඹේ හේවණල්ලස් අපට දැනෙනවා කියන වගේ ඕන්න බුදු සුවද තේරෙන්න පටන් අරගන්නේ. නැත්නම් බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයක තියෙන මේ ශූන්‍යතාපට සංයුක්ත ගතිය, නිබ්බාණපට සංයුක්ත ගතිය, අනාත්ම ගතිය තේරෙන්නේ එහෙම නැත්නම් මේ සංඝයා වහන්සේලා මෙතෙක් කල මේ අවුරුදු 2600ක් බඩතුලේ රඟවාගෙන මේසා පණිවිඩයක් ගෙනාවේ මුඛාගත ආරක්ෂාව සහිත නෙමෙයි සත්‍ය ආරක්ෂාව නිසා. ඒක නැති වෙච්ච තැන යම් තැනක ඉතින් අපිට ගොඩාක් වීදම් කරන්න වෙනවා අරසාවට. මම කවදාකවත් කාරණාවිෂ්ඨ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ තරමටම ඉස්සලා හැබැයි සතර සතිපට්ඨාන වඩනකොට සතිය ඉන්ද්‍රියක් වශයෙන් බලයක් වශයෙන් මොරගෙන එනකොට මෙච්චර තෙදක් නැහැ. මෙච්චර තමන් ඉන්නේ ඉඩමේ හතරමයි දන්නේ ඔප්පු ලියලා නැහැ. බුද්ධිය තමන්ට සින්න වෙලා නැහැ. මේක බොජ්ජංගයක් වෙලා නැහැ. බොජ්ජංගයක් වෙනකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා. අඬා අඬා හැපි හැපි වැටි වැටි මේ ගිය ගමනින් ලාවට හරි කමන්නේ දැන් මේ සතිය නිර්වචනය වෙලා තියෙනවනම් ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා උඹේ තියෙනවනම් උකුණු වලයක් තරම්වත් මොලේ දුනු බෙදිස් කන මොලයක් තියෙනවනම් කොළ යුත්තේ මේකයි ඒකටයි ඒක ඔක්කොම හැඩ ගැහෙන්න ඕනේ කියන එක තේරුණාට පස්සේ ඒ මනස ලොකු ස්වාධීන භාවයකට ලැබෙනවා. ඒක ලැබෙනකන් ඉතින් අපි අරයාගේ යදිනවා මෙයාට පතනවා මෙහෙම අහනවා එහෙම අහනවා නානා ආකාර බය ආදු ගති බොළඳ ගති බැල ගති පහත් ගති නීච ගති තුච්ච ගති පාහර ගති පට්ටවඳුරු ගති ඕන තරම් ඉයි. කවදා හරි නැතුව නැගිටින්න ඕනේ නම් නැගිටින්නේ මේ චෛතසිකයේ තියෙන පුදුම තෙදක් තියෙනවා. අන්නේ චෛතසිකයේ දැම්මට වෙලඹිලා ඉන්නවා කියලා. ඒ සම්තිමේ අජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජත්තං සති සම්බොජ්ජංගෝති පජානා. ඊග හරියට රජ කෙනෙක් අභිෂේක ලැබනවා වගේ. ඉතින් අපි <clears throat> ඉස්සලා ඉස්සලා වැටි වැටි අර කෙනෙක් විදිහට තනවාඩගෙන යම් දවසක Tamanට මේ සතිය එළඹ තිනවයි කියලා දැනගන්න වෙලාවේ හිතගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්නව වෙන්න පුළුවන්. හැතපිලා ඉඳ වෙන්න පුළුවන්. ගමන් කරමින් වෙන්න පුළුවන්. මේ සති සම්බොජ්ජංගේ කිසිම ඉරියව්වකටම අයින් කරන එකක් නෙවෙයි. මේ සති චෛතසිකයේ මේ පැවිදි උපැවිදි කමට මොන විදිහකටම අයින් කරන්නේ. ඉස්ත්‍රි පුරුෂ භාවයට මොන විදිහකටම අයින් කරන්නේ. උපැනසාස්ගේ බෞද්ධද ලියලා තියෙන අබෞද්ධද කියලා මොන මේකටත්ම අයින් කරන්නේ. වගේම කිසිම කෙනෙකුට කියන්න බෑ තොට දෙන්නේ මම සතුටුමත් වෙන්න කියලා කිසි කෙනෙකුට තව කෙනෙක්ගේ සතිය වළක්වන්න පුළුවන් ශක්තියක් නෑ. දෙන්නත් දරුවා ගෙතේ උදුර ගන්න බෑ. ඒ නිසා සම්පූර්ණ විනිවිද පේන ගතියකට සම්පූර්ණ සමෝසේ සියලු සත්‍යයන් අතර බෙදිලා යන ගතියකට ඒ වුණාට කිසි කෙනෙක් අයිතිවාසිකම් නොකියන තත්ත්වයකටපත් වෙලා තියෙන නිසා අපිට මානවයට දෙන්න තියෙන පොදු දායාදේ තමයි ඕන තරම් තියෙනවා පොඩ්ඩක් නතර වෙලා මෙතෙක් දාමරිකෙක් වෙන්නත් ඉඩ තියෙනවා නැත්නම් දානපතියෙක් වෙන්නත් ඉඩ තියෙනවා කාටවත් මේක එකයි. මේ සතිය සිල්වන්තද නැත්ද කියලාත් මායින් කරන්න. ඒක විතරක් හොඳට මතක තියාගන්න.